හොඳයි මම සාවධානව වුණා. මේ සම්බන්ධනාටම ජීවිතයට එකතු කරගත යුතු ධර්මයක් අද ඉදිරිපත් කියන බලාපොරොත්තු වෙන විශේෂයෙන් මාසික වාගේ ආකාරයෙන් දාන දාන්නේ දෙනවා. දානේ දීම තුළින් ලැබෙන්නේ අත් වශයෙන්ම ලෞකික සතු සම්පත් භවෝග සතු සම්පත් ලැබීමට හේතු වන කුසලයක්. මේ දානයන්දී මේ කුසලයේ නිවන සඳහා උපයෝගී කර ගැනීමට කිසිම පිළිපැදිය යුතු දුක් පිළිපැදිය යුතුද කියන කරුණ ආදර කියා දීමට බලාපොරොත්තු වෙන එක ජීවිතයට මේක නිසා එකතු කරගන්න ඕනේ. දානය දීමෙන් ලැබෙන ලෞකික සම්පත් නිසා සමහර විට ඒ ලෞකික සම්පත් පාදක කරගෙන කෙනෙකුට නිවන් යාමට අවශ්‍ය ගුණධර්ම දිනු කර ගැනීමට හැකියාව ලැබෙන බැවින් ඒ ලෞකික මේ සම්පත් නිසාම නිවන් ලැබීමට ඒම උපයෝගී වෙන නිසා කෙනෙකුට කියන්න පුළුවන් දානය දීමේ කුසල ශක්තිය වක්‍ර වශයෙන් නිවන් ලබා ගැනීමට හේතු වෙනවා කියලා. කෙලින්ම ඉතිදුවම එතෙල්ලේම දානයක් දීමේ කුසලයේ කල්දාවක් නිවන ලබා ගැනීමට හේතු වන්නේ. ඒකෙන් ලැබෙන්නේ ලෞකික සතු සම්පත් භාවෝග සතු සම්පත් පමණයි. එතකොට මේ ලැබෙන ලෞකික භාවෝග සතු සම්පත් නිසා සමහර විට ඒකම හේතු වන්නට පුළුවන් දුගති ගාමී වන්නට. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී තෝදී කියලා බමුණේ බ්‍රාහ්මණයෙක් හිටියා මම දැන් 80 කෝටියක් දුක ධනෙ තිබුණා කියලා පොත්වල තිබෙන්නේ ඒ ධනෙටම ධනෙ ලැබුණේ ශ්‍රාවක දෙනවල දන් දීමේ කුසලයේ විපාකයක් වශයෙන් ඒ ධනෙටම මස්සුකම් කරගෙන ඉඳලා ඒ විදිහටම බල්ලෙක් කියලා ඉදිරිච්ච ආකාරය ඒ ධම් පොත්පත්වල දක්වා තිබෙනවා ඔය අකුසල කියලා බාහමනේ කෙටියා ඒ මුනියද පසුහාන කෝටියක් දානෙන් දානේ තිබුණයි කියලා දක්වා තිබෙනවා. පස්සේ බුදු කෙනෙකුට දානයක් දීමේ කුසල විපාක ශක්තියෙන් ඒක ලැබිලා තියෙනවා. නමුත් ඒවා පරිභෝග කරන විට සමහරවිට පරිභෝග කරන්නේ නැතුව ඒවා කෙරෙහි පුදුම විදිහට බැඳිලා ඉඳලා ඒවා කෙරෙහි මසරුකමින් යුතුව කටයුතු කරලා මරණයට පස්සේ අපායේ සිදුනායි කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. කියන්නේ ලෞකික සැප සම්පත් දානයක් දීමෙන් ලැබෙනවා. ඒ ලැබෙන ලෞකික ප්‍රසම්පත් වැඩි විදිහට පරිභෝග කිරීම තුළින් දුගතිගාමී වෙන අවස්ථා අනන්තවත් වෙනවා. ඒ නිසා සමාජගත යම් කිසි ලෞකික ප්‍රසම්පත් භෞතික ප්‍රසම්පත් තියෙනවා නම් කල්පනා කරන්න ඕන. මේවා අපි අතීතයේ කළද දානමය පුණ්‍ය කර්ම වල විපාකයක් වශයෙන් ලැබිච්ච දේවල්. මේ පුණ්‍ය කර්ම වල විපාක ශක්තිය ශ්‍රේණිලා ගෙවිලා යනවා. ඒක නිසා අලුතෙන් දානමය පුණ්‍ය කර්මයන් ඉදිරියට කරන්නටත් ඕනේ. ඒට අමතරව මේ එකක්වත් මේ වස්තු මම හෝ මගේ කියලා ගන්නට දේවල් නෙවෙයි. මේ සියල්ලම නැති වෙන අවස්ථාවක් තිබෙනවා. මේ සියල්ලම අතහැරලා දාලා යන්න යන්නට සිදු වෙන අවස්ථාවක් එනවා. ඒ නිසා මේ වස්තුවේ නිලම ප්‍රයෝජනෙ ගන්නට ඕනේ. තමනුත් ඒ වගේම දානාදී පුණ්‍ය කර්මයන් කරන්නටත් ඕන. මේ වස්තුන් පාදක කරගෙන නිවන් ලැබීම සඳහා අවශ්‍ය ගුණ ධර්ම සම්පූර්ණ කර ගැනීමට මේ ලැබිලා තියෙන ලෞකික සම්පන්න උපයෝගී කරගන්නට ඕනේ කියලා ඒ විදිහට නුවණින් සිතලා ඒ සමාසතු සුළු වශයෙන් හෝ මහත් වශයෙන් තියෙන ඒ ලෞකික සම්පත් පරිභෝග කරන්නට පුරුදු පුහුණුවන්නට ඕන. නැත්නම් ඒකම සමාජට අනිෂ්ට විපාකයක් ගෙන දෙන්නට පුළුවන්. එතකොට ඒ නිසා ලෞකික සම්පත් නෙවෙයි අපි බලාපොරොත්තු වන්නේ නිවන් ලබා ගැනීමටයි. ධානයක් දීලා නිවන් සලදේවා කියලා හාමුදුරුවෝ කීවත් තමන් ප්‍රාර්ථනය කළත් එහෙම දානයක් දීමේ කුසල ශක්තිය නිවන් ලබා ගන්න එකක් නෙවෙයි. ඒ නිවන් ලබා ගැනීමට නම් දානෙන් දත්තා සම්පත්‍යයක් කියලා පාඩයක් තිබෙනවා. දානයක් දීලා ඒක ප්‍රත්‍යවේක්ෂා කරන්නට පොදු කොනවන්නට ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ නුවණින් සිතනවා නුවණින් බිම ශ්‍රේණිසා දකිනවා කියන එකයි. ඒකට දානයක් දීමේදී ඒකෙන් ලැබෙන කුසල ශක්තිය විවිධාකාරයකින් ප්‍රතිවේක්ෂා කරලා නුවණින් දකින්න පුළුවන් අවබෝධ කර ගන්නත් පුළුවන්. අනිත්‍ය වශයෙන් දකින්නත් පුළුවන්. දුක් වශයෙන් දකින්නත් පුළුවන්. අනාත්ම වශයෙන් දකින්නත් පුළුවන්. ඒ වගේම ධාතු වශයෙන් දකින්නට පුළුවන්. හේතුඵල ධර්මතාවයන් වශයෙන් දකින්නට පුළුවන්. පටිච්චසමුප්පාද ධර්මතාවයන් වශයෙන් අවබෝධ කරගන්නට පුළුවන්. නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මයට නඟලා ඒ ඒක උපත්ති උත්සාහ කරන්න පුළුවන්. මේ විදිහට විවිධාකාරයෙන් පරිශ්‍රා කර හැකි ආකාර තිබෙනවා. ඒ අතරින් සමන්නට කරන්නට පුළුවන් එකක් හොරාගෙන ඒ ක්‍රමයට අනුව ඕනෑම කුසල කර්මයක් කළා ප්‍රත්‍යක්ෂා කරන්නට පොළොඳ පුහුණු වෙන එක ඉතාමත්ම සුදුසුයි. එහෙම කියන්නේ කුසල කර්මයේ නියත වශයෙන්ම නිවන් ලබා ගැනීමට හේතු පාදක කරගන්නට පුළුවන්. ඒ ප්‍රත්‍යක්ෂා කරන එක බොහෝ විට ඇතිවන්නේ විදර්ශනාමය සිතිවිලි පරම්පරාවක්. ඒක විදර්ශනා භාවනාව හා සම්බන්ධ සිටින ඒක නිසා නිකේලයේ මේ කුසල ශක්තිය ලැබීමට ප්‍රයෝගී වෙනවා උපනිෂ්ඨය වෙනවා. එතකොට අනිත්‍ය වශයෙන් අපි කල්පේශා කරන එක පණමින් කියනනම් ඒක සෑම දිනකටම කරන්නට පුළුවන් කරනවාවක්. සාමාන්‍යයෙන් දීමේදී සිදුවන ක්‍රියාදාමය මොකද්ද? කායික ක්‍රියා සිදු කරනවා, වාචික ක්‍රියා සිදු කරනවා, මානසික ක්‍රියා සිදු වෙනවා. ඔය කායික වාචික මානසික ක්‍රියා සිදුවීම හැර දානයක් දීම හෝ වෙනත් කුසල කර්මයක් කිරීම කියලා වෙනත් දෙයක් නෑ. ඕනෑම කුසල කුසල කර්මයක් සිදු කරන විට ඔය ක්‍රියා තුනෙන් එකක් හෝ කීපයක් හෝ ඔක්කොම හරි ළමයි සිදුවන්නේ. ඒ මේ දානය සම්බන්ධයෙන් කතා කරනවා නම් දානය දීමට පළමුවෙන්ම සිතක් පහළ වෙනවා. ඒකයි අර චේතනාහම් වික්කේ සම්මම දානි චේතේක්වා සම්මම කරෝ චේකායන වාචා මනස කියලා දක්වලා තියෙනවා. මහණෙනි මම චේතනාවමයි ධර්මය කියන්නේ ඒ චේතනාව ඇති කරගෙන කයෙන් සිටින් වචනයෙන් යන තුන්දරින් කායික හෝ මානසික හෝ වාචික ක්‍රියා කරමින් කුසල කුසම කර්ම රැස් කරනවා. එතකොට ඒ ධම්මයේදීම ඒ චේතනාව පහළ වුණා. ඒ චේතනාව පහළ වෙච්ච නිසා දානය දීමට සිට පෙරමුණේ ඊට පස්සේ දානය දීම සම්බන්ධයෙන් විවිධ සිතුවිලි තියෙනවා. නොයෙක් ආකාර සිතුවිලි. මේ සිතුවිලි ඔක්කොම මානසික කරන මානසික ක්‍රියා. ඒවා කුසල. ඒ මානසික ක්‍රියාව කරන විට කුසල පාශික චෛතසික ධර්ම ඒකදීන හා සමග සම්ප්‍රයුක්ත වෙනවා. එතකොට දානයේ දීම සම්බන්ධයෙන් විවිධ වාචික ක්‍රියා සිදු කරන වචනය නොයෙක් දේවල් කියනවා. ඒ මානසික ක්‍රියා කිරීමටත් අර සිටේ සිටේ කියන කැමැත්ත නැත්නම් ඒ ඒවා මානසික ක්‍රියා මානසික ක්‍රියා සිදු කිරීමට අවශ්‍ය චේතනාව තිබෙන්න ඕන. ඊළඟට දානීය දීම සම්බන්ධයෙන් නොයෙක් ආකාරයේ කායික ක්‍රියා සිදු කරනවා. එළවලුවා දියසල සුද්ධ කරනවා, කපනවා, වියනවා, පිසිනවා, බෙදෙනවා, විවිධාකාර කායික ක්‍රියා කරනවා. මේ සෑම කායික ක්‍රියාවක්ම කරන්නට චේතනාව ප්‍රමුඛ වන්නට ඕන. එතකොට මේ කායික ක්‍රියා සිදු කරලා ඉවර වෙනකොටම ඒ කායික ක්‍රියාවේ අනුසතිය අවසානයටපත් වෙනවා. දැන් අපි උදාහරණයක් කිව්වොත් අපි තමයි දරුවක් කපනයි කියලා. ඒ කැපීමේ ක්‍රියාව ඉවර වෙනවා. ඒ ඒක ඉවර කපල ඉවර වෙනකොටම. එතකොට සෑම අපි හිතමු ඒ නළුවක් කපන්න පංචපස්සයක් විතරේක කපන්න ඕනේ පළවෙනි කැපීම කපලා ඉවර වෙනකොට ඉවරයි දෙවෙනි කැපීමට යනකොට පළවෙනි කැපීම ඉවරයි තුන්වෙනි කැපීම කපනකොට අර පළවෙනි දෙවෙනි කියන දේ ඒවා ඔක්කොම ඉවරයි. හතරවෙනි කැපීම කපනකොට කලින් තින්නේ ඔක්කොම ඉවරයි. මේ විදිහට ඒ කැපීමේ ක්‍රියාවේ ශනික වශයෙන් පවස්නා වූ අනිත්‍යතාවයක් තිබෙනවා. ඒ වගේම මේ කැපීමේ ක්‍රියාව ඉවර වෙනකොට සංතතිය කැපීමේ දිගටම පවත්වාගෙන ආපු ස්වરૂපේ කප්පය නැත්තටම නැති යනවා ඒක නිසා ඒක සෑම දානෙදීම සම්බන්ධයෙන් සිදු කරන ක්‍රියාව කායික ක්‍රියාව සිදු කරන විටම ඔය විදිහට ශනිකා නිත්‍යතාවයකුත් සම්මන්ත දකින්නට පුළුවන් වන්නට ඕනේ. ඒ සිදුව සනික අනිත්‍යතාවය වෙනම සංතති අනිත්‍යතාවය කුසිත ඇති වෙනවා. ඒ සංතති අනිත්‍යතාවය දකින්නට පුළුවන් වෙන්නට ඕනේ. දානය දීලා ඊට පස්සේ විවේක තියෙන වෙලාවට මේවා කල්පනා කරන ඕනින් අවබෝධ කරගන්න. දින අවස්ථාවේදී කරකරන ඉන්නට බෑ. ඒක කරන්නට අපි මේ පොත් ප්‍රඥාවක් තියෙන්නට ඕනේ. හැම වෙලාවෙම අල්පයි. එනිසා දානයක් දුන්නාට පස්සේ දානන් දක්වා තම කච්චේ පිටිකේ කරන මුලදීම දානයක් දීලා ඒක ප්‍රත්‍යක්ෂ කරනවා. එතකොට මේ කායික ක්‍රියා මොන දෙයක් කළත් ඒ විදිහට සෑම එකක්ම ඉවරයි අනිශ්චිතයි. වාචික ක්‍රියාත් එහෙමයි දානය දීම සම්බන්ධයෙන් සිදු කර සෑම වචනයක් වචනයක් පාසාම ඒ වචනය නැති නැති යනවා ඒ වගේම යම් කිසි දෙයක් වීමට අප වචන රාශියක් පාවිච්චි කරන සෑම වචනයක්ම නැති යම් සංතතියේ ශනික අනිත්‍යතාවයේ නිසාම වචන පිට කරලා ඉවර වෙනකොට මේ පිට කරලා තියෙන වචන පිට කරපු ඔක්කොම දේවල් නැති වෙන සංතතිය අනිත්‍යතාවයකට පත් වෙන. එතනක් තියෙනවා ශනික අනිත්‍යතාවයක් සහ සංතතිය අනිත්‍යතාවයක් කියලා දෙකක්. මේ වගේම තමයි මානසික ක්‍රියා කරනකොට සෑම මානසික ක්‍රියාවක් කරනකොට සිතිවිලි ඇති ඇති නැති නැති යාමක් වෙන්නේ සිදුවන්නේ ඒක අවස්ථාවේදී සිතිවිලි ඇති වුණා ප්‍රාර්ථනා නැතිනවා හිතක් ඇති වුණා ප්‍රාර්ථනා නැතිනවා මේ විදිහට ශනික වශයෙන් සෑම මොහොතක් පාසාම සිතේ නැති නැති යනවා ඊට පස්සේ සිතිවිලි ටික සිතලා වුණාට පස්සේ සංසතිය නැති වෙනවා මේ විදිහට කායික වාචික මානසික ක්‍රියා සිදු කිරීමේදී සිදුවන ක්ෂණික අනිත්‍යතාවයත් ඒ වගේම සංකති අනිත්‍යතාවයත් කියන දෙකම නුවණින් Taman දකින්නට ඕන. එතෙන්දී කායික ක්‍රියා සිදු කරනකොටත් ඇත්ත වශයෙන්ම අර මානසික ක්‍රියාදාමයක් ඇති වෙලා තියෙන තියෙන ක්‍රියාවක් තමයි තියෙන්නේ. වාචික ක්‍රියා සිදු කරන කොටත් තියෙන්නේ මානසික ක්‍රියාදාමයක් ඇති නැති නැති නැති යාමක් තමයි තිබෙන්නේ. ඉතින් ප්‍රඥාව තිබෙනා නම් ඒ කායික සහ වාචික ක්‍රියා කරන විට ඇති වූ මානසික අනිත්‍යතාවයක් දකින්නට පුළුවන් නම් ඒකත් ඉතාමත් හොඳයි. මේ විදිහට ඒ දානයක් හෝ වෙන ඕනෑම කුසලයක් කිරීමේදී සිදු කායික වාචික මානසික කියන ක්‍රියාවන්ගේ අනිත්‍යතාවය මේ විදිහට නැති ගිය දැන් එකක්වත් ඉතුරු වෙලා නැහැ ඔක්කොම අනිත්‍යයි කියලා පසුවට දකින්නට පුළුවන්. ඒක ඇත්තම අනිත්‍යද කියලා ඇත්තටම අනිත්‍යද කියන ස්වરૂපය තමයි අපි අවබෝධ කරන්නේ මේ නැති දෙයක් අවබෝධ කරන්න යනවා නෙවෙයි සිදු වූ දෙයක් අවබෝධ කරන්න යනවා නෙවෙයි. ඒ එකම ඒ තමතර දානයක් දීම සම්බන්ධයෙන් සිදුවෙනවා ඇති වෙනවා පංචස්කන්ධ ධර්මයක්. මේක දානයක් දීමට පමණක් නෙවෙයි ඕනෑම කුසල කුසල කර්මයක් කිරීමේදී සිදුවන ක්‍රියාවදා මේකයි. අපේ ජීවිතේ පුරාම නිරන්තරයෙන්ම මේ පංචස්කන්ධ ධර්මයන් ඇති වෙති නැති නැති යාමක් අතර වෙන දෙයක් සත්‍ය වශයෙන් නෑ. යම් කෙනෙක් නම් දුන්නා බෝධි පූජා බුද්ධ පූජා වැනි දෙයක් කළා වෙනත් කුසල කර්මයක් කළත් භාවනාවක් කළත් සෑම විටම ඒ සෑම අවස්ථාවකදීම පංචස්කන්ධ ධර්ම ඇති ඇති නැති නැති යාම තමයි සිදුවන්නේ. එනම් මේ බණහායකත් පංචස්කන්ධ ධර්ම ඇති ඇති නැති නැති යාම තේ. සානීදීන සම්බන්ධයෙන් අර චේතනාවක් පළමුවෙන් ඇති වෙනවා. ධර්මයෙන් මේ විදිහට දානයක් දෙනවා මේ මේ බඩු ගන්නට ඕනේ මේ වෙනවා හදන්නවා මේ විදිහට ආදී විවිධ සිතුවිලි ඇති වෙනවා චේතනා ප්‍රමුඛ සිතුවිලි මේ ඔක්කොම සංස්කාර ස්කන්ධයක් සංස්කාර ස්කන්ධයේ තියෙන තියෙන තියෙන තියෙනම ඒ නිසා දානයක් හෝ ඕනෑම කුසල කුසල කර්මයක් සිදු කරන විට ඒ විදිහට සංස්කාර ස්කන්ධය ඇති නැති නැති නැති යනවා ඊළඟට දාන දීම සම්බන්ධයෙන් කතා කරනවා නම් විවිධ සංඥා තියෙනවා. මේ අසවල් දෙලවලු, අසවල් පළතුරු ආදී විවිධ ආකාරයෙන් සංඥා තියෙනවා. තමා පිට කරනවා නම් මම වචනේ ඒවා පිළිබඳව හඳුනා ගැනීම තියෙනවා. අන් අය කතා කරන શબ્දේ ලාභය සම්බන්ධයෙන් අහනවා නම් ඒ සංඥාය තියෙනවා නැති යනවා. ඒ වගේ දානයේ දීම සම්බන්ධයෙන් විවිධ සංඥා තියෙනවා. මේ අසවල් සුවඳ, අසවල් වාදී, අසවල් පස්සන, අසවල් දී ආදී විවිධාකාර සංඥා ස්කන්ධයක් ඇති වෙන්නේ තියෙන තියෙනවා. එතකොට ඒ දාන වස්තුන් දකින විට ඒවා පිළිවෙල කරන විට නැක ආකාර ශබ්ද අසන විට පිළික ඉදිරි කරන විට Taman දේව දැනෙන්නේ විඥාන ස්කන්ධයක් ඇති වීම නිසා දාන වස්තුන් දකිනකොට චක්ක විඥානය තියෙනවා දාන වස්තුන් හා සම්බන්ධයෙන් කතා කරන විට සෝත විඥානය තියෙනවා ඒ වතපය අන්තරීය විඥානවල කාය විඥානය තියෙනවා ඉතින් ඒ හැම ගැලුත් රස බැලීමට ලුණ බොල්ලා ආදී ජීව විඥානය තියෙනවා සුවඳ ආදී ඒවා දක්වා වදින විට ගහන විඥානය කියලා මේ විදිහට ඊට අමතරව මනෝ විඥානය අනිවාර්යයෙන්ම තියෙන විඥාන ස්කන්ධයේ ඇති ඇති නැති නැති යාමකුත් ඒ දානමය කුණේ කියලා නිමානසෙක්ම තේරුම් දෙනවා. ඒක විඥාන ස්කන්ධයේ තියෙන නැති යාමක්. ඊළඟට දානයේ සහ සම්බන්ධයෙන් පහළ වෙන යම් යම් වේදනාවක්. සමහර විට දුක් වේදනාවක් පවා ඇති වෙන දාන වස්තුවක් පිළිබඳ කරන විට විවිධාකාර කායික දුක් වේදනා ඇතිවන්නට පුළුවන්. ඒ දුක් වේදනා බොහෝ අවස්ථාවලදී නොසලකා හැරෙනවා. සමහර බොහෝ අවස්ථාවලදී දුක් වේදනාවට අමතරව උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා. ඊට අමතරව සමර්ථ අවස්ථාවලදී සමහර විට සතුට ගෙන දෙන සෝමනස් වේදනාවක් වත් ඇති වෙන්නට පුළුවන්. මම මේ කරන්නේ සාමුසස් ප්‍රසකරණය. මේකෙන් මේ මේ විපාක ලැබෙනවා. ජීවිතේ විල ප්‍රයෝජනක් ගන්නටයි මේ යන්නේ. මේකෙන් මට ලෞකික ප්‍රය සම්පත් ලැබීමට, නිවන් ලැබීමට මේක සල්ලි කියනවා ආදී වශයෙන්. සිත සිත ඒවා කරනවා නම් එතකොට සම්මන්ගේ සිතට සෝමනස් සතුටක් ගෙන දෙනවා. ඒ නිසා සෝමනස් වේදනාවක් ගෙන දෙන්නට පුළුවන්. කවර ආකාරයෙන් හෝ විදිහට සෝමනසෝ දෝමනසෝ උපේක්ඛාව කායික දුක්ඛෝ සැප වේදනා ඕන එකක් ඇති වෙන්න පුළුවන්. මේ වේදනා ස්කන්ධයේ ඇති වී තියෙන නැති යාමක් එතකොට සිදුවන දානෙදීම සම්බන්ධ. ඔය විදිහට විඥානය සංඥාවක් වේදනාවක් සංස්කාරයක් කියන ඒ නාමස්කන්ධය ඇති වෙනින් නැති වෙනින් යන විට ඒහා සම්බන්ධවම ඒ ඒවා තියෙනකොට නැති වෙනකොටම ඒහා සම්බන්ධව පහළ වන කායික රූප කොටස තැතිවෙනවා පවතිනවා නැති අපේ සිතට අනුව රූප කොටස තැතිවෙන තියෙන තියෙන තියෙනවා චිත්තද රූප කියලා කියන්නේ ඒ වගේම කම්ම චිත්ත ඉස්සෝහාර කියලා රූපය තියෙන හේතු හතරක් දක්වා තිනවා. කර්ම නිසා රූපය තියෙන්නේ නැති වෙනවා. චිත්ත නිසා, චිත්ත නිසා, ආහාර නිසා. මේ රූපය තියෙන්නේ සමුදයක් ඒ ආකාරයෙන් කොටස දක්වා තිනවා. මනස දෙනවා. එතකොට මේ චිත්තට අනුකූලව මේ කාකාර සිතිවිලි අපි හිතුවා දානේ දීම සම්බන්ධයෙන් සිතනවා මේ සිතට අනුකූලව තමන්ගේ ශරීරයේ රූප කොටස ඇතිවෙමින් නැතිවෙමින් යනවා මෙතන මේ පංචස්කන්ධ ධර්ම එතකොට මේ ඇති වෙන්නේ පවතින්නේ නැති මේක හරියට අවබෝධ කරගන්න තමන් ඕනෑම ක්‍රියාවක් සිදු කරන විට මේ පංචස්කන්ධ ධර්ම ඇති ඇති නැති නැති යාමක් හැර මෙතන වෙන දෙයක් නෙමෙයි මේ කුසල කර්මය සිදු කරන කෙනෙක් සම්පේ වශයෙන් නමුත් කර්ම රැස්වීමක් තියෙනවා කර්ම රැස් කරන කෙනෙක් මෙතන නෑ ඒකෙන් තේරුම් ගත යුතුයි කර්ම රැස්වීමක් තියෙනවා නමුත් කරුණා වැඩි කරන කෙනෙක් නෑ. සමාමයේ කුසල කම්මය කරනවා නෙවෙයි. මගේ කුසල කම්මය කියලා හිතනවා නම් ඒක වැරදි. මේ සමා කුසල කම්මය කරනවා මම කුසල කම්මය කරනවා මගේ කුසල කම්මය කියලා ආදී වශයෙන් හිතනවා නම් ඒක සංස්කාර ස්කන්ධයට නාම ධර්ම ටිකක්. වෙන දෙයක් නෙවෙයි. තමන්ගේ තේකෙන සිතුවිලි ටිකක් විතරයි. ඒක නිසා එතන තියෙන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ සංස්කාර ස්කන්ධය ඇතිවෙන නැතිවෙන යාම. ඒක නිසා කොයි දෙයක් කරත් කුසලයක් හරි අකුසලයක් හරි මොනම දෙයක් කරන්න මේ පංචස්කන්ධ ධර්ම ඇතිවෙන නැතිවෙන යාම තමයි තියෙන්නේ. භාවනා කරන විශේෂයෙන් තේරුම් ගන්න තෝරන භාවනා කරන්නේ තමයි මම භාවනා කරනවා නෙවෙයි මගේ භාවනාවක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම භාවනා කරන්නට ගනු ලබන අරමුණ ඒ අරමුණ නෙවෙයි. ඒක තේරුම් ගන්නවා දැන් මෙතන මේ කරන්නේ භාවනාවක්. ඒ කියන්නේ මේ දානෙ ප්‍රතිශා කිරීමත් එක්තරා ආකාරයකින් විදර්ශනා භාවනාවක්. ඒ නිසා ඒ අවස්ථාවේදී භාවනා කරන පුද්ගලෙක් නෑ. තමන් භාවනා කරනවා නෙවෙයි. එතෙන්දී සිදුවන්නේ පංචස්කන්ධ ධර්ම ඇටි ඇටි නැටි නැටි යාමක්. ඊට අමතරව භාවනාවට ගන්න ලබන අරමුණු තියෙනවා. අපි හිතුවා මෛත්‍රී කරනවා කියලා සියලු සත්ත්ව සෝපස්සත්තා කියන. ඒ සියලු සත්ත්ව සෝපස්සත්තා කියන එක සියලු සත්ත්වෝ කියන කොටස ලෝකයේ වෙනම සත්‍ය සම්මත වශයෙන් සිටින එක වෙනම දෙයක්. නමුත් තමන්ගේ సంతානය තුළ සිටින ටිකක් ඇති වෙන තියෙනවා තමයි එතන තියෙන්නේ. සියලු සත්‍ය සෝපත් සිතුවිලි ටිකක් තියෙනවා. නැත්තම් මගේ බයිගේ සත්‍ය සෝපත් තයි සිතුවිලි තමයි සත්‍ය පැත්තට ඇති ඉන්නවා. නමුත් තමන්ගේ සිත තුළ සිටින ටිකක් ඇති වෙන හැර එතන වෙන දෙයක් නෑ. සියලු මගේ හිතවත් ශක්තිය සම්පත්ත්වා කියලා අපි හිතනවා නම් හිතවත් ශක්තිය පැත්තට සිදුනවා ඒක වෙනම දෙයක්. නමුත් Tamange සිත තුළ සිටින්නේ ඇති නැති යාම පමණයි එතන සිදුවන්නේ. ඒ විදිහට මෛත්‍රී කරන විට උනන සියලු ශක්තිය කෙවට ශක්තිය වශයෙන් මෙතන තියෙන්නේ Tamange නාම ධර්ම ඇති ඇති නැති නැති යාම. නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස අරගෙන භාවනා කරනවා කියනකොට එතකොට තියෙන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේදී අරමුණු ගන්න ඒ කිසිම ආවායෝ ධාතු රූප කොටසක් ඒක අරමුණු කරගෙන විවිධ සිතිවිලි පහළ වෙනවා ස්කන්ධ පහළ වෙනවා එතන තියෙන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ තියෙන තේනම නැත්නම් අපි නම් බුදු ගුණ සිහිපත් කරනවා කියලා මේ බුදු ගුණ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ගාව නෙවෙයි සත්‍ය වශයෙන්ම බුදුරජාණන් වහන්සේ ගාව බුදු ගුණ අනන්තවත් තිබෙනවා මේ බුදු ගුණ සිහිපත් සකස් කරන විට තමන්ගේ සිත තුළ සිතිවිලි ටිකක් ඇති නැති යාම හැර සත්‍ය වශයෙන් වෙන දෙයක් නෑ. සත්‍ය ඒකයි. සත්‍ය දකින්නට මේ බය වෙන්න තොඳ නෑ. බුදුහාමුදුරුවෝ ශ්‍රද්ධාව නැතුව කතා කරනවා කියලා හිතන්න තොඳ නෑ. බුදුහාමුදුරුවෝගේ ගුණ අනන්තයි. ඒක ඒක වෙනම දෙයක්. නමුත් බුදුරජාණන් වහන්සේ ගුණ සිහි කරන විට අපගේ සිත තුළ නාම ධර්ම ඇති නැති යාමක් හැර වෙන දෙයක් හිතන්නේ නෑ. සත්‍ය ඒකයි. එතකොට බුදුගුණ සිහිපත් කිරීමට අපි භාවනා අරමුණට ගන්න බුදු ගුණ නම් බුදු ගුණ බව පංචස්කන්ධ ධර්මයක්. ඒ අනුව බලනකොට භාවනා කරන කෙනා කියලා කියන්නට කෙනෙක් නැහැ පංචස්කන්ධ ධර්ම ඇතුළේ තියෙන තියෙන තියෙනවා. භවනාවට ගනු ලබන අරමුණු කියලා දෙයක් නැහැ. ඒවත් පංචස්කන්ධ දාන්න තමන්ගේ පංචස්කන්ධ. තමන්ගේ කියන්නේ මේ සම්මුතිය පිළිදලා තමන්ගේ පංචස්කන්ධ ධර්ම ඇති නැති නැති නැති යාමත් දැන් මේ අපි කරන්නේ පස්සේ කිරීම දානයදී. මේ පස්සේ කරන තැනක් නැහැ. පස්සේ කිරීමක් කියනවා. ඒ ප්‍රතිවේක්ෂා කරන තැනක් ඉන්නවා කියනවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදි. එතන තියෙන්නේ මනස්කන්ධ ධර්මයේ තියෙන තියෙන මෙන්න මේක හරියට නොනින් දැක දැක අපි කොහොමද දැන් මේක ගෙදරවල වලට ගියාට පස්සේ මේක වෙලාව ටිකක් විතර සමාධි කරන භාවනා කරනවා කියලා ඒ භාවනා කරන විට මේ ප්‍රතිවේක්ෂා කරන විට පහළවන්නේ තම තමන් මේ පරිවේශා කිරීමක් නෙවෙයි තමන්ගේම පංචස්කන්ධ ධර්ම ඇති ඇති නැති නැති යමක් කියලා දකින්නට ඕන. මේ දකිනකොට තමන්ට තේරෙන්නට ඕන මේ පංචස්කන්ධ ධර්ම කියන වචනය පොළොව ස්කන්ධ පහකම එක වචනයක් දැම්මොත් සංස්කාර කියලා සංස්කාර ඇති නැති නැති නැති යන හැටර. එතකොට භාවනාවට ගනු ලබන අරමුණු සංස්කන්ධ ධර්ම කියලා කියවා. ඒවට සංස්කාර කිව්ව. සංස්කාර සංස්කාරම අරමුණු කරමින් ඇති නැති නැති නැති යනවා කියන්නේ. මේ දානමය පුණ්‍ය ක්‍රියාව කියන්නේ සංස්කාර ගොඩක්. ඇති වූ හේතුන් නිසා ඇතිවන නැති කියන දෙයක්. දාන වස්තු කියන්නේ ඔක්කොම සංස්කාර ගොඩක්. ඉතින් මේවා ගැන අපි සිතිවිලි පහල කරගන්නකොට ඒ සිතිවිලි සංස්කාර ගොඩක්. එතකොට දානය ප්‍රත්‍යවේක්ෂා කරන අවස්ථාවේදී ප්‍රත්‍යවේක්ෂා කරන තමා සංස්කාර ගොඩක් ප්‍රත්‍යවේක්ෂාවට බඳුන් වන දානමය වස්තු සංස්කාර ගොඩක් නැත්නම් ප්‍රත්‍යවේක්ෂාවට බඳුන් වන අර කායික වාචික මානසික වශයෙන් ක්‍රියා කරන ලද ඒ ක්‍රියාදාමයන් ඔක්කොම සංස්කාර ගොඩක්. එතකොට මෙතන සංස්කාර ධර්මම සංස්කාර ධර්ම අනුමුණු කරමින් පාදිනවා. ඒ සංස්කාර වල ස්වરૂපය තමයි ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නැවත ඇති වෙනවා නැවත පවතිනවා නැවත නැති වෙනවා දෙකින් දෙකට ඇති ඇති නැති නැති යන ස්වરૂපයක් තමයි සංස්කාර ධර්මයන්ගේ ගතිය ස්වභාවය එතකොට Tamanda තේරෙනවා නම් මේ භාවනාවේ අධ්‍යයසා කරන අවස්ථාවේදී මේ වෙලාවෙත් මගේ මේ පංචස්කන්ධ ධර්ම මගේ කියන්නේ සම්මුති වශයෙන් මොනින් පිටට කතා කරන්නට වෙනවා විවහාර කරන්නට වෙනවා එතකොට මේ මගේ වගේ මේ පංචස්කන්ධ ධර්ම නැත්නම් මේ සංස්කාර ධර්ම මෙලෙසින් ඇති වෙනවා මෙලෙසින් පවතිනවා මෙලෙසින් නැති මේක දකිනවා අපි මේ තමන්ගේ මේ පත්‍යසාකන අවස්ථාවේදී දානේ අපි උදාහරණයක් ගත්තොත් දාන වස්තු දානමය පුණ්‍ය ක්‍රියාව ඔක්කොම සංස්කාර අපි මේ සිහි කරන්නේ සංස්කාර ගොඩක් කියලා අපි ඒක දකිනවා. ඒ දකින්නේ සංස්කාර ගොඩක්. තමන් දකිනව නෙමෙයි තමන්ගේ ප්‍රඥාවකින් මේක දකිනව නෙමෙයි ප්‍රඥාව සංස්කාර ගොඩක් ඒක ඒක තේරුම් ගන්න. එහෙනම් තේරුම් අරගෙන හරියට කරගෙන යනකොට තමන්ට තේරෙනවා මෙතන මොනවද තියෙන්නේ. කිසිවක් නැහැ. පොදු සංස්කාර ධර්ම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. සුද්ධ ධම්ම සමුප්පාදං සුද්ධ සංඛාර සම්පතින් සංඛාරා විදවිස්සන්ති සත්තකම් පරිදේවනා කියන ගාථාවක් තියෙනවා. මේ ඇති වෙන්නේ බුදු සංස්කාර ධර්ම පමණයි. සුද්ධ සුද්ධ ධම්ම සමුප්පාද. බුදු සම්ධම් සංස්කාර ධර්මමයි මේ ඇති වෙන මොකක්වත් නෙවෙයි. සුද්ධ ධම්ම සමුප්පාදං සුද්ධ සංඛාර සම්පති. සම්පති වශයෙන් මේ ඇති වෙති නැති වෙති යන්නේ පොදු සංස්කාර ධර්මමයි. සංඛාරා විභවිෂන්ති මේ නැති වෙන්නේ සංස්කාර. එතකොට ඇතිවෙන්නේ සංස්කාර, පවතින්නේ සංස්කාර, නැතිවෙන්නේ සංස්කාර. මේවා කෙරෙහි අපි උපාදාන කරනවා නම් මම මේ මගේ කියලා. මේවා හිතනවනම් මේවා හොඳ දේවල් වටින් වටිනා දේවල් ආගේවත් දේවල් ආදී වශයෙන් තීරණය කරනවා. නැත්නම් කවර ආකාරයකින් හා සම්බන්ධයෙන් අපි සිටිවිලි පහල කරන ඒ ඔක්කොම සංස්කාර මුදවල්. වෙන කිසිවක් නෑ. එතකොට මේ සංස්කාර මොනවද ඇති කරේ කියලා තමන්න තේරුම් ගන්න පුළුවන්කම තිබෙන්න ඕන. ඒවා ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. නැති වුණාට පස්සේ නිර්දේශන නේද? මොකක්වත් හිතර වෙන්නේ නැහැ. එතකොට මේ මොකක්වත් ඉතුරු නොවන මේ සංස්කාර ධර්ම වල මොන අගයක්ද මොන හරයක්ද මොන ශාරයක්ද මොන වටිනාකමක්ද මොකටද මම මේවා උපාදාන කරන්නේ මොකටද මම මේවා අගයන්නේ යම් කිසි උපාදාන තේමාවක් තියෙනවා නම් යම් කිසි අදීමක් තියෙනවා නම් ඒක සංස්කාර ගොඩ ගැටීලා තියෙනවා පමණයි. ඒකට මේ සංස්කාර ඇති වෙන්නේ නැති නැති යනවා. මෙන්න මේ ඇති වෙනින් නැති වෙනින් සංස්කාර දෙකම එවිට සිටින ප්‍රඥාව තියෙනවා නම් සමාධිය තියෙනවා නම් බලාගෙන ඉන්නට පුළුවන්. එහෙනම් බලාගෙන ඉන්නකොට ඒ ඇති ඇති නැති නැති යන සංස්කාර ඔක්කොම මේ මොහොතේ දැන් තිබෙනවා දැන් පවතිනවා දැන් නැති වෙනවා ඊළඟ ස්ථලයේ වෙනකොට අපි මේ ස්ථලයක් කියන්නේ තාම සුළු කාල පරිච්ඡේදයකට කියනවා කියන වචනය මේ ස්ථලයේ තිබුණු නාම රූප සංඛ්‍යාත නැත්නම් මේ පංචස්කන්ධ ධර්ම සංඛ්‍යාත මේ සංස්කාර ගොඩවල් මේ මොහොතේම නැති වෙනවා ඊළඟ මොහොත වෙනකොට අලුත් සංස්කාර ගොඩක් තියෙනවා. පංචස්කන්ධ ගොඩක් අලුත් නාම රූප ගොඩක්. එතකොට මේ මොහොතේ තිබුණ සංස්කාර ඊළඟ ස්තනය වෙනකොට මේ මොහොතේ තියෙන සංස්කාර අතීතයට ගිය දේවල්. ඊළඟට දැන් මේ දෙවෙනි ශ්‍රේණිය අනාගතය කියලා අපි ගත්තොත් එහෙනම් මේ තාප්පරයකින් ලක්ෂයකින් යාක් විතර කාලයක් මේ ශ්‍රේණිය කියන්නේ අපි. එතකොට දෙවෙනි ශ්‍රේණිය අනාගත කාලය කියලා ගත්තොත් එහෙම ඒක එනකොටම අනාගත ශ්‍රේණිය එනකොටම ඒක පහුවෙලා යනවා අතීතයට දිවෙනවා ඊළඟ අනාගත ශ්‍රේණිය එනකොටම. මොකද දැන් මේ මොහොතේ තිබුණා පැවතුණා නැති වුණා ඊළඟේ අනාගත දේශනේ ආවා. ඒ අනාගත දේශනේ එනකොට මේ මොහොතේ පැවති නාම රූප සංස්කාර ධර්ම ඔක්කොම නිරුද්ධයි. එතකොට අනාගත ශරණය කියලා අපි යමක් කියවා නම් ඒක කියන්නටත් ඉස්සෙල්ලා අනාගත ශරණය නිරුද්ධ වෙන්න යනවා තවත් අනාගත ශරණයක් ඊට පස්සේ එනවා. ඊට පස්සේ අනාගත ශ්‍රේණිය අනුව බලනකොට අර අපි මේ මොහොතේ අනාගත ශ්‍රේණිය කියලා දකින එක අතීතයට දිව යන දෙයක් වෙනවා. වේගෙන් වේගෙන් අතීතයට දිවගෙන දිවගෙන යන ස්වરૂපයක් තමයි දකින්න පුළුවන් වෙනට ඕන. ඔය විදිහට අර විදිහට ඒක සංස්කාර ධර්මම ඇති වෙනව නැති වෙනවා කියන අවබෝධයෙන් ඇති ඇති නැති නැති යන සංස්කාර දෙක බලන හිතෙන විට සෑම ක්ෂණයක් පාසාම අනාගතය අතීතයට දියනවා. වර්තමානය අතීතයට දියනවා. මේක ටිකක් ගැඹුරුයි ටිකක් අවබෝධ කරගන්න බලන්න. වර්තමාන ශ්‍රේණිය සෑම මොහොතකම අතීතයට දිවෙනවා. අතීතයේ දිවෙනකොටම මේ වර්තමාන ශ්‍රේණිය අනාගතයේ කියපේක වර්තමානයන් බවට පත් වෙනවා. ඒකත් අතීතයට දිවෙනවා. ඒක නිසා වර්තමාන අනාගත වශයෙන් අපි සැලකුවු මේ සෑම ශ්‍රේණියක්ම අතීතයට දිවෙනවා. කිසිවක් කිසිවන්නේ ඒ දිවගිය දැන් විනාඩි 5කට ප්‍රථමයෙන් දිවගිය සංස්කාර දේශ අපසු හැරී බැලුවොත් දැන් කිසිවක් ඉතිරිලා නැහැ. ඔක්කොම නිරුද්ධ වෙලා ඉන්නවා. විනාඩි 4කට උඩින් කියකෝ නැතිගේ සංස්කාර දේශ බැලුවොත් දැන් කිසිවක් ඉතිරිලා නැහැ ඔක්කොම නිරුද්ධ වෙලා ගියා. විනාඩි 3කට උඩදී විනාඩි 2කට උඩදී විනාඩියකට උඩදී බලපු සංස්කාර ඔක්කොම හොළඟ පහොළඟ පාස්ලා ගියා වගේ. හොළඟ පාවිලා ගියා වගේ ඔක්කොම නිවිලා ගිහිල්ලා නැතිලා ගිහිල්ලා. විනාඩියක් නෙවෙයි විනාඩි භාගයක් විනාඩි භාගයක් නෙවෙයි සම්පර 15 සම්පර 10ක් සම්පර 5ක් සම්පරයක් සම්පරයක් නෝසනය සෑම සෙනෙහන් පාසා මේවා අනිත්‍ය දැනවා මේ අනිත්‍ය දැන සංස්කාර ධර්ම වල මොකක්ද මම හෝ මගේ ආත්මය කියලා ග්‍රහණය කරන්නට තියෙන්නේ මොකද්ද මේකෙන් සදාකාලික වශයෙන් දුර වශයෙන් ස්ථිර වශයෙන් පවත්නා ධර්මයක් තියෙනවා කියලා කියන්නට තියෙනවා. මොකද්ද මෙතන මම කියලා කෙනෙක් හිතනවා ස්ත්‍රියක් හිතනවා පුරුෂයෙක් හිතනවා ආත්මයක් හිතනවා ආත්මයක් හිතනවා ආදී වශයෙන් කියන්නේ. මොකද සෑම විටම ඇති ඇති නැති නැති යනවා නම් එතකොට මේ සත්‍ය වශයෙන් මෙහෙම ආත්ම කියලා සත්‍ය කියලා මම කියලා ගන්නට කිසිවක් ඉදිරියන්නේ. මෙන්න මේ දෙක එතකොට බලන්න තෝනේ අවබෝධයට. මේ බලන්න ඒක මේ ධර්ම නිරුද්ධ වෙනවා. මේ නිරුද්ධ වී ගියාට පස්සේ පිට නිස්සල වෙලා නිවියමක් තියෙනවා. ඊට පස්සේ ඒක මේක අල්ලනවා දැන් මම මේ මේ සත්‍යයකට පත් වෙනවා. නැත්තම් තෝරනවා බලයකට පත් වෙනවා. ඔන්න ඔතනයි. ඔතන තියෙන සංස්කාර ගොඩක් මේක දකින්නට බයවන්නට එපා. මෙවන කියන්නේ සංස්කාර ගොඩක්. සංකත අසංකත කියලා වචන දෙකක් දක්වලා තියෙනවා. සංකත කියන්නේ නිවන හැර අනිත් ඔක්කොම දේවල් අසංකත කියන්නේ නිවනයි කියලා දක්වනවා. එහෙමයි පොත්වල දක්වා තිබෙන්නේ. එහෙමයි පිළිගත් සම්ප්‍රදායික මතය. දැන් අපි කියන්නේ ඒක ටිකක් මෙහා යන තැනම. දැන් අපි තමයි මේ විදිහට කටයුතු කරන කෙනෙකුගේට සිත නිවනටපත් වන ඵලයකට සිතපත් වෙනයි කියලා. ඒ ඵලයටපත් වෙන සිතන විට කිසිත් නැති විස්සෝ නිර්වාණ ධාතුව සිතට ආරමුණු වෙනවා. සිතේ පැවැත්මක් තියෙනවා. ඒකත් හැම වෙලාවෙම පවතින දෙයක් නෙවෙයි. ඒක නැති යන එක නැති යනවාමයි දවස පුරාම තියෙනවා නෙවෙයි ජීවිතේ පුරාම තියෙනවා නෙවෙයි අදිස්ථාන කළා නම් කාලයක් ඒ කාල පරිච්ඡේදය තුළ පමණයි තිබෙන්නේ අදිස්ථාන නොකළා නම් සුළු කාල වේලාවක් ඒක එක්කනාගේ සමාධි මට්ටමකට ඒ කාල වේලාව රඳා පවතින ඒ කාල වේලාව තිබුණේ තේරෙයි දැන් ඉන්නේ බල සමෝතර සමෙද්දන් වංශවන්දන කරන අදේ ඇති ඉතිරි කියන්නේ එදා බල සමෝතෙන් අපි නැති කරපු සංගෝධම්ම නැවතුන උපදින ආකාරයෙන් නැති එක වෙනම දෙයක්. නමුත් නිර්වාණ ධාතුව තුළ නම් කිසි කෙනෙක් අත්දකිනවා නම් ඒ අත්දකින අවස්ථාවේදී තියෙන්නේ විඥාන ස්කන්ධයේ පැවැත්මක් නාම ස්කන්ධයේ පැවැත්මක්. විඥානයේ පැවැත්මක් නැත්නම් අපිට කිසිවක් අත්දකින්නට බැහැ. සද්ද නින්දට ගිය කෙනෙක් නම්, සීනතියෙච්ච කෙනෙක් නම්, එවැනි කෙනෙකුට කවදාවත් ධ්‍යානයකට යන්නත් බැහැ, නිවන ඉස්සෙල්ලා පස් කරගන්නත් බැහැ. නිවන කියන්නේ නින්දට ගිය වාගේ තත්ත්වයක් නෙවෙයි නම් දැනීමක් පවතින තත්ත්වයක්. දැනීම කියන්නේ විඥාන ස්කන්ධයේ පැවැත්ම පංචස්කන්ධයේ පැවැත්ම එතන තියෙනවා. පංචස්කන්ධයගේ පැවැත්ම එතන තියෙනවා. විඥානයේ පවතින එතන තියෙන විඥානයේ පවතින රූපස්කන්ධය ඇසුරු කරගෙන විඥානයේ සංයමයෙන් ගන්න බෑ විඥානයේ එතකොටම සංඥාවකුත් ඇතිවෙනවා ඒ මොකක්වත් නැති එක දැනෙන ගතියම සංඥාවක් බවට පරිවර්ත වෙනවා ඒහා සංප්‍රයුක්ත වෙච්ච සියුම් වේදනාවක් වෙනවා වේදනා ස්කන්ධයේ පැවැත්මක් තියෙනවා ඊහා ඒ සිතහා කරන චෛත්‍ය ධර්මයන්ගේ සංප්‍රයෝගයක් එතන තියෙනවා ඒකත් නිතර සමේ චෛත්‍ය ධර්මයන් යෙදিলা තියෙනවා එතන. ඒක නිසා සංස්කාර ස්කන්ධේ ප්‍රයත්නකුත් තියෙනවා. ඔතන තියෙන්නේ සංස්කත සංස්කාර ගොඩක් ඒක නිසා. ඒකත් අපි අල්ලනවා නම් උපාදාන කරනවා නම් ඒකත් මොනකමද? ඒකත් මේක සංස්කාරයක් ඇති වෙනවා පැහැදෙනවා නැතිනවා. මමනේ මගේ ආත්මයක් නොවේ කියලා දකින්නේ ඉලයි. ඒ දකින විට මුළු ඇඟම සීතලලා සිත සීතලලා නිවීමකට පත් ඒ නිවීම මේක පෙර ජීවිතේ කවදාවත් නොලදපු නිවීමක් කිය හැකි. ඒ මොනවත් අපිට කියන්නට පුළුවන් අපේ සිතේ නිවුණයි කියලා. නිවුණා කියන එකට වෙන වචනයක් තියෙනවා නිවනේ කියලා. මේ ආකාරයෙන් මේ සත්‍යයේ සංකේම තුලින් කෙනෙකුට මේ ජීවිතයේදීම වර්තමාන අවබෝධ කරගන්නට පුළුවන්. ඒක මේ ජීවිතයේදීම නිවන් අවබෝධ කරගැනීමට හේතු වෙනවා නම් ඒ කුසල ශක්තිය අනාගත භවයකදී කවදා හෝ ආකාරයකදී නිවන් අවබෝධ කිරීමට උපනිෂ්ඨ වෙන එක ඉස්සතයි. ඒක ඒකාන්ත වශයෙන් සිදුවෙනවා. ඒක නිසා දානයක් දීලා ඒ ආකාරයෙන් ප්‍රත්‍යක්ෂා කිරීම කුසලය තමාට නියත වශයෙන්ම නිවන් ලබා දීමට හේතු වෙනවා. දානයක් දීලා නිවන් සැලැබීම කියලා ප්‍රාර්ථනා කිරීම කලාවට නිවන් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඒ විදිහට කරන්නට බලන්න අපි මේ ආකාරයන් කියේ අනිත්‍ය වශයෙන් ප්‍රත්‍යක්ෂා කළ හැකි ආකාරයක්. ඉතින් ඕවා තව කියන්න පුළුවන් හේතුඵල වශයෙන් ධාතු වශයෙන් නැත්නම් උතෙන් ක්‍රියාත්මක වන පටිච්චසමුපාදන්නේ ක්‍රියාදාමයන් වශයෙන් අවිද්‍යාවපත් සංඛාර ආදී වශයෙන් නැත්නම් මොදල කතාවක් කියන්නට පුළුවන් අපිට මේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය ආදී වශයෙන් මේ දැන් චතුරාර්ය සත්‍ය නංගලව කියන්නට පුළුවන් ශෝෂ සත්‍ය නංගල කියන්නට පුළුවන් වේදාකාරයෙන් කිය හැකි ආකාර තියෙන එක එක්කෙනාගේ ප්‍රඥාව මට්ටමටයි ඒවා විනිවිද දකින්න පුළුවන් ශක්තිය ලැබෙනවා ඒක හැමෝට මේවා කරන්නට බෑ. ඒවා කරන්නට තියුණු ප්‍රඥාවක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ කියපු කාරණා කරන්නට එතරම් ප්‍රඥාවක් අවශ්‍ය වෙනවා. ඒකෝට මේ දක්වා මේ දෙකේ මේකේ මේ අනන්තවත් දාණය දීලා තියෙනවා දාණයෙන් දීලා ඉවර ප්‍රාර්ථනා කරලා තියෙනවා නිවන්ස ලැබේවා කියලා ඒ ප්‍රාර්ථනා කාට නිවන් දෙන්නේ දාණය දීමින් ලැබෙන්නේ ලෞකික භවෝෂක සම්පත් පමණයි ඒවා වක්‍ර වශයෙන් උපයෝගී වෙනවා නිවන් ලබා ගැනීමට කිසිදුවම එකෙල්ලේම නිවන් ලබා ගැනීමට හේතු වන්නේ වක්‍ර වශයෙන් උපයෝගී කරගන්න පුළුවන් හේතු වෙනවා නෙවෙයි උපයෝගී වෙනවා නෙවෙයි ඒට අමතරව ඒ දානයක් දීමෙන් ලැබෙන ලෞකික සතු සම්පත් වැරදි ආකාරයෙන් පරිභෝග කිරීම තුළින් දුගතිගාමී වෙන්නට අවස්ථාව තිබෙනවා. ඒක නිසා අපි මේවා ප්‍රතිවේක්ෂා කරන්න ඕනේ. දානයක් දීම පමණක් නෙවෙයි ඕනෑම කුසල කර්මයක් කරලා ඒවා ප්‍රතිවේක්ෂා කරන්න. කුසල කර්මයකට පමණක් නෙවෙයි වැරදීමකින් අදී අකුසල කර්මයක් කරත් ඒකත් ප්‍රතිවේක්ෂා කරන්න. අකුසල ධම්මෝ කුසල සදම්මසාරමණම් පචේන පටියෝගති කියලා බුදුහාමුදුරුවෝ දක්වපු පාඩය තියෙනවා. අකුසලයක් කරලා ඒක අරමුණක් කරගන්න කුසලයක් කරගන්නට මේ මොකයි අදහස්. ඒකෙන් ගැඹුරු කතාවක් ඔසුවිශිකන්ත විස්තර කරනකොට දෙන්නවා. ඒක නිසා අකුසලයක් කරන ඒකුණත් ප්‍රතිශා කරන ඒ ප්‍රතිශා කරනකොට ඒ අකුසලය අරමුණක් කරගන්නවා කුසලමය විදර්ශනාමය කුසල චිත්ත චිත්ත විදිහට පිට කරගෙන යන සඳ. ඒ නිසා ඒ ප්‍රතිශා කිරීම කරන්න පුළුවන් ඒ කරන විට අපි මේ අනිත්‍ය ගැන කතා කළේ මෙහිදී අනිත්‍ය ගැන කතා කරන කරුණු දෙකක් තියෙනවා. පළවෙනි කාරණාව කායික ක්‍රියා අනිත්‍ය ක්‍රියාකාරයේ වාචික ක්‍රියා අනිත්‍ය ක්‍රියාකාරයේ මානසික ක්‍රියා ඒ අනිත්‍යය කියන ආකාරය දකින්නේ. කායික වාචික මානසික ක්‍රියා මේ ඔක්කොම අනිත්‍යද. මේ අනිත්‍ය ක්‍රියාවේ කොටස් දෙකක් තියෙනවා. ශනික අනිත්‍යතාවය සහ සම්මුති අනිත්‍යතාවය. ශනික අනිත්‍යතාවය කියන්නේ ඒ ඒ ශරීරම ඒ නැති වෙච්ච ඒ ධර්මතාවයන් නැති වෙනවා කියනවා. සංතති අනිත්‍යතාවය කියන්නේ පරම්පරාවක් නැති වෙන කියන දැන් මම මේ බණ දී කියනවා බණ කියලා ඉවර වෙනකොටම බණ කියන්නේ සංතතියේ පරම්පරාව ඉවරයි නැත්තම් සෑම විටම වචනයක් වචනයක් පිට කරන මොහොතක් ගන්න වචන නිරුද්ධ වෙනවා ඒතකොට මේ වචන නිරුද්ධ වෙන සංකල්පතාවයක් ධර්මයේ දේශනා පිළිම නැවතුනම ඒ දේශනා කියන්නේ පරම්පරාව ඒ පැවැත්ම ඒ සංතතිය ඉවරයි ඒක සංතතිය අනිත්‍යතාවය දෙකම දකින්න කායික වාචික මානසික ක්‍රියා සිදු කිරීමේදී ඒ ආකාරයෙන් සිදු වෙනවා මේක කල්පනා කරනවා නෙවෙයි ඒ සිදුවෙච්ච කායික ක්‍රියා දේශක ආපසු නොවනින් හිතලා හැරිලා බලලා ඒවා අනිත්‍යයට ගිය ආකාරය දකිනවා ඒකයි අවශ්‍ය වන්නේ. මම මේ හිත හිතා ඉන්න තියා නෙවෙයි මම කියන්නේ. මම දකින්න එක. තමයි සමාධිමත් එකක් හරියට ඒක කරනවා. මම මේ විදිහට දාන මේ පුණ්‍ය කර්මය කළා. මේ විදිහට කායික ක්‍රියා කළා නෙවෙයි. ක්‍රියාත්මක ක්‍රියාව දෙක කරලා ඉවර වෙනකොටම නැති කියන්නේ. ඊළඟ කායික ක්‍රියාව මම මේව කළා. ඒකත් නැතිලා කියන්නේ. ඊළඟ කායික ක්‍රියාව මම කළා. ඒකත් නැතිලා කියන්නේ. මේ විදිහට නැති වී ගිය ආකාරය දකින්න එකයි මේ විදිහට අවශ්‍ය වන්නේ. ශනික සමසන්දේක වශයෙන්. මේ මේක දැනගත්තාට පස්සෙ මේදී සිදුවන්නේ පංචස්කන්ධ ධර්ම ඇති ඇති නැති නැති යාමක් කියන එක ඒ ආකාරයෙන්ම දකිනවා. රූපස්කන්ධය දකින්න එක කපාසිය ඇති ඇති නැති නැති ආකාරය. සම්පස්කන්ධය ගැන දකින්නට බෑ කියන එක නෙවෙයි. ඒකක් කපාසිය. එතකොට වේදනාව ඇති ඇති නැති ඇති දකින්න පුළුවන් සංඥා ඇති ඇති නැති ඇති පාසෙන් දකින්න පුළුවන් සංස්කාර ඇති ඇති නැති ඇති දකින්න පුළුවන් විඥාන ඇති ඇති නැති නැති ඒක පහස්කෙන්ම Tamanටම දකින්නට පුළුවන් පංචස්කන්ධය. ඒ විදිහට දැක්කාට පස්සේ ඒ සිහිපත් කරන අවස්ථාවේ ඒ පංචස්කන්ධ ධර්ම ඇති ඇති නැති නැති යාමක් කියලා ඊළඟට දැක්කේ තුන්වෙනි අදියරේ. මේදී ඒ සමන්ගේ සංස්කාර පංචස්කන්ධ ධර්ම කියන ඔක්කොම සංස්කාර මේවට අරමුණු කලේ මේ භවනාවට අරමුණු කළා නැත්නම් දානවත්වෝ කොන්න ක්‍රියාවෝ කවරක් හරි කවර දෙයක් හරි අරමුණු කරන ඒවත් පංචස්කන්ධ ධර්ම ඒවත් සංස්කාර අන්න ඒක දකින්න මේ සංස්කාරය ඇති ඇති නැති නැති කියන එක දකින්න නැති නැති යම දකින්නකොට යම් කිසි නිරුද්ධ වීමකට සිතපත් වන තේම නිරුද්ධ වීම සංස්කාර ධර්මයක් ඒකත් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා එතනක් ගන්නට දෙයක් නැහැ එතනක් තියෙනවා මෙන්න මේ සංස්කාර වේදනාව තියෙනවා සංඥා තියෙනවා විඥාන තියෙනවා ආදී වශයෙන් දැක්ලා ඒ වෑමිච්චතාවයක් දක්වාම හිත සීතල වෙලා නිදිලා යනවා කියන එකයි අපි කියන්නේ ඒ සීතල සීතල වීමට නිවීමට පස්සෙන් ගන්නට පුළුවන් ප්‍රඥාව කියනවා සමාධිය දියුණුවලා කියනවා හැමෝටම මේ නමුත් කවදා හෝ දවසකදී ආකාරයෙන් නිවන අවබෝධ කර ගැනීමට ඒ ක්‍රියාදාමයේ තෝෂයෙන් හේතු උපනිෂ වෙනවා එහෙම කරන්නට පොළු පොණවන්න නිකන් දන් දීලා ඉවරේලා මනසල දේවා කියලා ප්‍රාර්ථනා කළා ඉතින් නතරවන්නට එපා එහෙම නතර වෙන මෙතෙක් කල සංසාරේ කොච්චර දන් දීලාද ඒ විපාක අපි අනන්තවත් දෙයක් ඇති සංසාරය ආපු කාලෙ පුලේ කියන්නට තරම් බෑ. මේ කාල පරිච්ඡේදය අපි නෙළුඹක සැප සම්පතක් නැහැ. ඒ ඔක්කොම දැන් එකක්වත් නැහැ නේ කියලා කියා. මේක නිසා දැන් තියෙන ලෝකේ සැප සම්පත නොනිමිතව පරිභෝග කරන්න ඕනේ. ඒ කාරණාවත් අපි පෙන්වන්න කරලා දුන්නා. ඒ විදිහට කටයුතු කිරීමතොනේ මේ ආයතක් කවදා හොඳ ස්ථානයන් සංසීමේ ක්‍රියාදාමයේ කාන්ත වශයෙන් හේතු වශයෙන් වෙනවා ඇති. ඉස්සෙල්ම වේවා කියලා අපිට අවශ්‍යයි කරලා මේ දේශනාව දැන් කරන්නේ. ඉතින් යන්න තියෙන මොනවා පාසත් හරි වෙන පාඩේ කියනවා. පාසත් බුම්මඨා දේවානාගාමයි දිකාපුඤ්ඤං කමනෝදිතා ශාන්තස්සං ශාසනං ආකාශත්තානි බුම්මඨා දේවානාගාමයි දිකාපුඤ්ඤං කමනෝදිතා ශාන්තස්සං දේශනං ආකාශත්තානි බුම්මඨා දේවානාගාමයි දිකා පුඤ්ඤං කමනෝදිතා ශාන්තස්සං තුමන් පරන්ති ප්‍රාර්ථනා කරමි මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තුයාව නිබ්බාන පත්‍යය ධම්මේ පුඤ්ඤං ආශෝක්ඛ්‍යාවාන්නෝ සබ්බ දුක්ඛා පමුච්චතු මේකල සියලුම කුසල සත්‍යයෙන් නැතන් යොනිසන සීමේ වාසනාව සත්‍ය දාවේවා අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පිටාරෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ ස්කම්බං ආරෝග්‍ය සම්පත්තේ සම්බ සම්පත්තිමේ විචරතෝ නිබ්බාන සම්පත්තේ නාතේ සමිඤ්ඤතු සෝපත්තේ වාණිවාසය දේවා